කාෆරගේ හුකුම වෙස් නාන්නාන මුමිනගේ හුකුම වෙස් නාන්නාන ಕಿಯಾಮಿದ್ದು ಹುಗ ಏನ ವಾಹುಷಿ ನರಕಾಗೆ ಅಬದುಗೆ ಅಬದದ್ದೆಮಿ ಒಣ್ಣ ಮೀ ಹೆಗ್ಗೆ ಗೊತ್ತುಗ ಮೂತಜಿಲಾಂಗೆ ಅಕೀದ ಖವಾರಿಜುಂಗೆ ಅಕೀದ ಮಿಮಾಮಿ ಹುಂಗೆ ಅಕೀದ ಎತ್ತನೆಗ್ಗೆ ವ ಜಮಾವೆ ಐ ಗಿಯಾಮಿದ್ದು ಹುಗ ಹುಕುಮುಗ ಯಾಮಿದ್ದು ಹುಗ ಹುಕುಮುಗ ಎಬ ಜಮಾವೆ ಮಿ ದೆಬಾಮಿ ಹುಂಗೆ ಅಕೀದ ಖವಾರಿಜುಂಗೆ ಅಕೀದ ಕಿ ಬುಡ್ಫಾಫೆ ಕೊಫಿ ಮಿಹ ಗಿಯಾಮಿದ್ದು ಹುಗ ಏನ ನರಕಾಗೆ ದೆಮಿ ಒಣ್ಣ ಮೀ ಹೆಗೆ ಗೊತ್ತುಗ ಹುಂ ಮಿಥನುಗೆ ಎಬ ದೆಬಾಮಿ ಹುಂಗೆ ಅಕೀದ ಎಗ್ಗೊಯ್ವೆ ಎಬ එන්නම දුනියගේ හුකුමුගේ දෙබෑමිහුන් තෆාත් දුනියවි හුකුමුගා මුතසිලාගේ අකීදා කියේ කෆ කාෆරුකම ඊමාන්කම දේතරේගේ මියොන්න දරජයකන් එන මිලානි බොඩු ෆාෆේකන් අරා ගන්න මීහා ඛවාරින්යුගේ අකීදා කි දුනියවි හුකුමුගා ඒනේකි කාෆරේ ඒනේකි දීනුම් බේරුවෙෆාවා මිල්ලතුම් බේරුවෙෆාවා කාෆරේ මේ දෙබෑමි හුන්න රද්දු දීෆ මිවාහකත ෂේඛුල් ඉස්ලාම් ඉබ්නු තේමියා බයහන් කරවණී ඉදාළවනි වමින් උසූලි අහ්ලි සුන්නති වල් ජමාඅ අන්න අද්දීන වල් ඊමාන කවුලුම් වඅමල් මිතාගේ බාදයදි මුර්ජියයන් වෙස්රද්දු මුර්ජියයන් කියුණු මීහුන්න වෙස්රද්දු විදාළවනි අහලු සුන්න වල් ජමාඅතුගේ උසූල් තහුගේ තෙරෙන්නේ හිමෙනනි අන්න අද්දීන වල් ඊමාන කවුලුම් වඅමල් දීනකී එයි අදි ඊමාන්කමකී එයි බහා අමලක් කියන නමකේ බහා අදි අමලක් කියන නමකේ ඊමාන් කම කියයි නොත දීන කියයි මිදෙච්ච කියනමක බහා අමලා මුර්ජියන්ගේ අකීදාය කි කොබ මුර්ජියන්ගේ අකීදාය කි හැම එකන් ඊමාන් කම කි හැම එකනි බහකක් කියනමක ඒ අමලෙන් ඒක ෂර්තෙන් නූනේ එමිහුන් වුණාගොතුවා මුර්ජියන් එමිහුන් නබස්වද්දුවේ බාදමිතාග මුර්ජියන්ගේ අකීදාය කි එමිහුන් වුණාගොතුවා හැම එකනි ඉස්ලාම් වීම එෆුදුනි අමලු ඒ ෂර්තෙන් නූ عمل أي شرط إنه مرجئا إنما هنا مرجئا إنما يكون قتكي مرجئا من إرجاء النجاف معناه كي لاسكرم فاسكرم إيه إمي هنا إنن دهونه قتكي إمي هم إيمان كمون عمل فاسكري إبهي عمل إيمان كمون نرلي مي هم إمي هنا كي إمي هم بنا قتوغا إيمان كمون شرط إنه أي عمله إمي هم عقيدة كي إيمان بجميها هم يكني මේ කලිම කියාගෙන් ඊමාංකමගේ තෙරයක් වදෙජ්ජ මීහායකක් දැන් කිතම්මෙ බොඩු ෆාෆෙක් කුරියකස් එවස් අසරෙන්නෙන් එනයක එවස් ෆාෆෙන්නේ එමිහ මුණාගොතුවා ඊමාම් වෙ හුර කුරා එවස් ෆාෆයකුන් එනයකන් එවස් කහල ගෙල්ලුමෙන් නැතේ කාෆරු වෙගෙන් හුර කුරා හේව අමලකුන් එනයන් එවස් ෆෑදායන් වා ෆදායන් කාෆරකම් වෙ හුර කිතම්මෙ බොඩු හේව කමෙක් කුරියස් හේව කමෙක් ගොතු ගනුලියුවේනේ hukame gotuga nuli uvene mihim bona kafarge gotuga hure kura heo amalakum fadan nukura fadan iman ve hure kura kitam me podu fafe kum ves evves kahala gellumen ene kannete ei murjiyange aqida ki evidalwani dinan wa din nuwata iman kamaki ei qawlum wa amal baha amale ei qawlul qalbi wal lisan hituge baha duluge bahe wa amalul qalbi wal lisan wal jawarih adi hituge amala duluge amala adi gunawanta huge amale එයි අස්ලු ඊමාන්කමකි හිතුගේ බහකී කොබෑ හිතුගේ බහකී එයි තස්දීක හිතුගේ බහා අමලකී එයි තස්දීක කුරුම් දුලුන් දුලුගේ බහකී කොබෑ දුලුගේ බහකී එයි ඉක්රාරුම් කලිමය කලිම දුලුන් කියුන් එයි කලිම දුලුන් කියුන් දෙම් අමලුල් කල්බි හිතුගේ අමලු එයි ඉර්තිකාද අකීදා හිතුගේ අමලකී එයි අකීදා වල් ලිසාන් දැන් දුලුගේ අමලකී دن دلوجي عملك بس دلهم بيركون دلهم بيركون والجوارح دن غنوانته عمل أي دينه عمل هي عملتا وأن الإيمان يزيد بالطاعة وينقص بالمعصية إيمان كان إتروجن دي هيو كان تتكون هيو عمل كوري وركن إيمان كان إتروجن دانه وينقص بالمعصية أدي فاف كوري وركن إيمان كان uni wegen daane iman kam bali wegen එහෙනම් අහ්ලු සුන්නා වල් ජමාත් අකීදා ඇයි ඊමාන් කමකි අබදු එවරක වසුනා ඉච්චනෝ මතිවෙෆ දවවා ඉච්චන් ඊමාන් කමකි ඊමාන් කමකි මතිවෙෆ දවවා ඉච්ච මුර්ජියන්ගේ අකීදා කි ඊමාන් කම් මීහාගේ හිතව වනමෆාකු දැන් යකන් එවස් බදලෙන්න නාන එමිහුම් බුණාගතුගා එම්මේ ආදාගේ මීහාගේ ඊමාන් කම් වෙස් අබූබකුර්ගේ ෆානුගේ ඊමාන් කම හම හම එවස් ෆරගෙන්නේ එමිහුම්ගේ ගාතුගා එමිහු මුනාගතුක ඊමාංකමකී එයි උනිවෙෆ ඉතුරු වයිච්චෙන්නුගේ ඉංගොතන් ඉන්න ඉච්චෙන් එයි එන්නමස් ගුරුවානුන් එමිහුන රද්ද වෙබයි ගුරුවානුගේ එතන් ආයතෙක් ගා අල්ලාහ් හයි කුරවා ෆෙබයි වසාදහුම් ඊමානා සාදතහුම් ඊමානා එමිහුගේ ඊමාන්කන් ඉතුරු වෙගෙන් දියයි බහැවර ආයත්තහුගා ඊමාන්කන් ඉතුරුවා වාහක අල්ලාහ් බයන් කුරවා ෆෙවේ කීතු ගුරුවානුගේ ගුරුවානුගේ ආයත්තකුම සෙමිහුන රද්ද වෙබයි وهم مع ذلك لا يكفرون أهل القبلة بمطلق المعاصي والكبائر كما يفعله الخوارج නිගොතන් එමිහුම් බුනිකමුග වියස් එමානේකි අහ්ලුස් සුන්නා වල් ජමා එමීහුන් එ විදාලවනි හේවකන් තත්ගින කුරි වරකන් ඊමාංකන් ඉතුරුවගෙන් දේ අදි නුබෑකන් තත්ත කුරි වරකන් මීහාගේ ඊමාංකන් උනියගෙන් දේ මිහින් එමීහුන් බුනුමා එක්වස් ලා යුකෆිරුන අහ්ලල් ක්ිබ්ලා ගිබුලාගේ අහලුවරින් එමීහුන් කාෆරෙන් නුකුරතේ ගිබුලාගේ අහලුවරින් එගමානේකි ශහාදෙක් කියාගෙන් තිබේ මීහුන් ගිබුලා කුරි මතිලාගෙන් නමාද කුරා මීහුන් එමීහුන් අදි කිතම්මේ ෆාෆෙක් කුරකම ගවියස් කාෆරෙන් නුකුරතේ මීහුන්නේ බි මුත්ලකිල් මාසී හැම එකනි එමීහුන් කුරා ෆාෆෙක්ගේ සවබකුන් අහ්ලුසුනල් ජමාතුගේ මීහුන් එමීහුන් කාෆරෙන් නුකුරතේ වල් කබායිර් අදි බොඩති ෆාෆතකන් අරයගන්න මීහුන් වෙස් එමීහුන් කාෆරෙන් නුකුරතේ අහ්ලුසුනල් ජමාතුගේ මීහුන් එමීහුන් කාෆරෙන් නුකුරතේ බොඩති ෆාෆයන් අරයගන්න මීහුන් වෙස් කමා යෆලුහුල් ඛවාරිජ් ඛවාරිජුන් කන්තක් කුරා ගොතක ඛවාරිජුන් කන්තක් කුරා ෆදායි ಅಹ್ಲುಸ್ಸನ್ನು ಜಮಾತುಗೆ ಮಿಹುಂ ಗೊತ್ತಕ್ಕಂತಕ್ಕೆ ನುಕುರೆ ಖವಾರಿಜುಂಗೆ ಅಕೀದಾಕಿ ಬಡು ಫಾಫೆ ಕೊಫೆ ಮೀಹಾಯಕಿ ಕಾಫರೆ ದೀನುಂ ಬೇರುವೆ ಮಿಲ್ಲತುಂ ಬೇರುವೆ ಫಾವ ಕಾಫರೆ ಏನ ತೌಬಾನುವೆ ಮರುವೆಜ್ಜ ಕಮುಗವಾನಮ ನರಕಾಗ ಅಬದುಗೆ ಅಬದ ದೆಮಿ ಒನ್ನ ಮಿಹೆ ಗೊತ್ತುಗ ಏನವೆಗೆಂದಾನೆ ಅಹ್ಲುಸ್ಸುನ್ನ ವಲ್ ಜಮಾತುಗೆ ಅಕೀದಾಕಿ ಬಡು ಫಾಫೆ ಕುರಾ ಮೀಹಾ ಏನ ಅದಿ ಕಾಫರ ಕನ್ನುವಾನೆ ಏನ ಕಾಫರ ಕನ್ನುವಾನೆ ಹೆಣ್ಣಮೈ ಸೇನಗೆ ಈಮಾಂಕಂ ಉಣಿವೆಗೆಂದೆ ಅದಿ ಆಖರದ್ವಹುಗ ಅಹ್ಲುಸ್ಸುನ್ನ ವಲ್ ಜಮಾತುಗೆ ಅಕೀದಾಕಿ ಮಿಹುನಾ ದೇತಿರೇಗ এই এমিহুম ওয়াহুশি আল্লাহকে মাসিয়াতুকে দারুগা আল্লাহকে মাসিয়াতুকে দারুগা এবাহি আল্লাহকে ইরাদাকে দারুগা একালাং ইরাদা কুরা ওয়াফিনামা এদুয়া হুম সেমিহুন নাফুস সাওয়া দেবান বড় ফাফাতাহুকে আহলু এরিনা একালাং ইরাদা কুরা ওয়াফিনামা এদুয়া হুম ফুস সাওয়া দেবান আদি ইরাদা কুরা ওয়াফিনামা একালাঙ্গে এবামিহুন এবামিহুনগে এ ফাফাতাকাং আযাবু দেবাফাদিন সুবরগে ওয়াদাবান এই আহলুস সুন্নাহ ওয়াল জামাতুকে আকীদা একি ബലിൽ ഉഹുവത്തുൽ ഈമാനിയ സാബിതത്തും മഅൽ മആസി അത് කියන්නේ උහුවතුල් ඊමාන් ඊමාන්කමගම උහුවච්චරිකන් සාභිතුවගෙන් වේ ෆාෆකුරුමා එකුවස් එබැහි ෆාෆකුරා මීහාය කීවස් හම මූමිනුගේ අඛ කේනයි කීවසම උහුවච්චරිකමකුන් එනනි කුමගෙන්නු දානේ හම එකනි කුරා ෆාෆයකුන්නේ كما قال سبحانه في آية القصاص أي قصاص آية الله سبحانه وتعالى وحي كربا فوافدين كنانك وحي كربني فمن عفي له من أخيه شيء فاتباع بالمعروف فمن عفي له من أخيه شيء أينك أخاك فرات أينك منبر ما معاف بجيا أبهي قتل كرميها قتل كرميها أينك أخاك كبان එබැහිම කුතූලුගේ ෆරාතුන් ගතුළු විමීහාගේ ෆරාතුන් එනගේ වලි වෙරින් එනෙන් මාෆ් කොෆිකම ගවානම ෆත්තිබාඋම් බිල් මාරූෆ් දැන් හේ ගොතුගා එමීහුගේ කුරි මාෆන් එන තබා වාෂේ එබැහි දැන් එමීහුගේ බුනි එච්ච අදා කුරා එබැහි දියා මරුගේ දියා එමීහුම් මාෆ් කොෆිකම ගවානම එබැහි දියා එබදල කොෆිකම ගවානම දැන් රියති ගොතුගා එමීහුන් කුරි මාෆත් ena tabaware behigatul kurimi haden e mihunna rangal gotuge fi eh, di ada kurash mitanga allah wahi kurawani faman ufiya lahu min akhihi gatul kurma kiyemme bodati faafata hogateren faafe adi qur'an go timu men hogasto gatul ko fi miha ena narakage digu muddatek gademi onnana wahaka qur'an go allah wahi kurawa faave ehen kamun gatulaki ei emme bodati faafata hogateren faafae ehen namas allah wahi kurawani enage akhage kiben uhuvvettirkan saabituya kuri එබහි කතුළු වී මීහා කතුළු කුරි මීහා ඒනගේ අහාගේ කිබෑන් එබහි මක්තූලු ඒ ගතුළු ඒන ඒ කුරි කුරුමකුම් වෙස් ඒනගේ ඔහුවෙත්තරකමකුන් ඒන නුනිකුයි ඔහුවෙත්තරකම් ඔන්නාන ඊමාන්කමුග ඊමාන්කන් නැතියක ඔහුවෙත්තරකම නෝන්නානේ ඉන්නමල් මුමිනුන ඉඛවා අල්ලාහ් වයි කරබනේ මුමිනුන්න කී ඔහුවෙත්තර බයක එබ්බඬ බෆබයක ඊමාන් කමුග දායරම් මිහාන්නේ කුමජ්ජ කමුග වානම ඒ හුවෙත්තර කම බාකි වෙන ඕන්නානේ ගුරුආන ක අල්ලාහ් වහී කුර වැෆවනි ෆයින් තාබු වඅකාමු ස්සලාත වඅතවු ස්සකාත ෆයිඛවානුකුම් ෆිද්දීන් එමීහුන් තවබාවේ බහි කාෆරුන් තවබාවේ නමාදු කායම කොෆි කමුග වානම දෙන් ඒතිය බෑමිහුන්ගේ අහුන්නේ දෙන් ඒතිය බෑමිහුන්ගේ අහුන්නේ එබැහි ඉස්ලාම් කමුග දායරාගේ තෙර මිහා වනුමක් ෆහුග හුවෙත්තර කන් සාබිත වෙගෙන් මියන්නනි ඊමාංකම් ෆිලාගෙන් ගොස් ෆියක උඛුව එත්තරිකමෙන් නොන්නාන එහෙන්නමස් අල්ලාහ් මේ ආයතුගේ සාබිත කුරවි උඛුව එත්තරිකම් ඒනගේ අඛාගේ කිබෙන් ඒන මින්වරෙන් මාෆු වෙජ්ජියා ඒනගේ අඛාගේ කිබෙන් ඒනගේ අඛායි මක්තුල් මරුවි මීහා කතුළු වි මීහා ඒ ගතුළු වි මීහාගේ ෆරාතුන් කතුළු කුරි මීහායක් මින්වරෙන් මාෆු කුර වෙජ්ජියා ඒන ඒ මාෆු කුරි එච්චකන් ඒන තබාවාරේ එබැහි දියෙන් එන තර දිය රංගලගොතුගෙන අදා කුරාශ මිතාගෝ ඛුවත්තරකන් අල්ලාහ් සාබිත් කොද්දවි බොඩෝ ෆාෆයක එකුවස් එහෙන්කම බොඩෝ ෆාෆෙන් අදි කුරියස් මීහකු ඉස්ලාම් දිනකුම් බේරේ නුවානේ وقال أدوس الله كيت قرآن وحي قربني وإن طائفتان من المؤمنين اقتتلوا فأصلحوا بينهما فإن بغت إحداهما على الأخرى فقاتلوا التي تبغي حتى تفيء إلى أمر الله فإن فاءت فأصلحوا بينهما بالعدل وأقسطوا إن الله يحب المقسطين إنما المؤمنون إخوة فأصلحوا بين أخويكم الله يكرمني مؤمنون ترين دي جماعة جميعهم اقتتلوا تلا فلا هدافيا හඟුරාම ෆෂාෆියා මුමිනුන්ගේ තෙරෙන්දේ ජමාතුගේ මීහුන් එහෙන් ගමුන් අදි ගතුලා කී ඒ කුෆර් වාෆත කමෙන්නු අල්ලාහ් වහී කරවනි මුමිනුන්ගේ තෙරෙන් දේ ජමාතෙක්ගේ මීහුන් හඟුරාම ෆෂාෆිකමු ගවානම ෆාස්ලිහු බයිනහුමා හඟුරාමනු කොත්තිබි මීහුන් අවහන්ගේ මීහුන්ගේ දේ තෙරේක සුල්හ කරවේ තොමසයි කුරාෂේ ෆයින් බගත් ඉහදාහුමා අලල් උඛරා ඒ ඉස්ලාහ් kurma ekwas islah kurma bayak masakkai kurma ekwas ege teren e jamaatuge mihun an jamaatuge mihunga macca bagawa ekoffi kamu gawanama faqatilul lati tabghi e bagawa kur jamaatuge e e mihun nati ba mihun hangurama kurash ebe hidenge se mihun naseheddi islah kurma sai kogen wes ebbe kunu hutte an ebbe ko islah wejje සුල්හ වෙච්ච එකම කෝ අනේ බහුව කබූලෙන් නොකර එමිහුම් බේනු මෙහම මෙහුන්නා හංගුරාම කුරන් එහෙම වෙච්ච ආදෙන් හංගුරාම නොකොත් තිබි මෙහුවසේ මෙහුන්නා හංගුරාම කුරාෂේ حتى تفيء إلى أمر الله الله سبحانه وتعالى حكما أميهم أمبري رجوع وجوم الدان ابي صلح وجوم الدان فإن فاءت دين أميهم الله حكما أمبري رجوع وجيا فأصلحوا بينهما أميهم قد يترسل حكراره بالعدل عدل وركما إهوغا وأقصتوا أدي إنصاف رواه تي يباميهم اكل كان نجهير هنا منا ان الله يحب මුක්සිතින් හැම කරුන් අල්ලාහ් ඉන්සාෆෙරින් දෙකේ අදුල් වෙරින් දෙකේ ලෝභී වඩ ගන්නවයේ දෙන් එවහි කරන අලලාහ ඉනසාෆෙරන عدل අදල لو بيودي كنوي වඩ وحي දෙන انما المؤمنون اخوه හැම කෂවර මුමිනුන කී ඒ බණ්ඩ බෆා බයකේ ෆාස්ලිහු බයින අඛවයිකුම් තියබාමිහුන් තියබාමිහුන්ගේ බණ්ඩ බෆා මිහුන්ගේ මෙදුගා සුල්හ කුරාරේ මස්තලේ ජෙහිජ්ජියා මිතාංග සල්ලාහු ඛුබෙත්තරකන් සාබිත කොද්දෙව්වි කතුල් කුරුමා එක්වස් etanga qatlu sabitu utma ekwas ukhuwa ittirkan sabitu kuravi allah egen dalil qurani bodu faafa yakum miha iman kamge daira kam adi nuni kunnana kama demmi vidalwani wala yaslubuna al fasiqa al milli al මිල්ලතුග හුරි මීහා මිල්ලතුගේ තෙරේග බැහි ඉස්ලාමෙ මිල්ලතුගේ තෙරේග හුරි ෆාසිකු මීහාගේ කිබයකුන් ඉස්ලාම්කන් නිගුලෙන් නුගනති අහලු සුනවල් ජමාතුගේ මීහුන්න බිල්කුල්ලිය එකී එකෙච්චක එකී එකෙච්චකන්ගේ මීහුගේ කිබෙන් ඊමාන් කන්න ෆියෙන් නුකුරේ මීහුන්න ෆාසිකුන්න කිකව ෆාසිකුන්න කියපොට තිෆාෆතකන් අරා ගන්න මීහුන් මොඩ සිෆාෆතකන් අරාගන්න මිහුන මේ කියන්නේ ෆාසිකුන් ෆාසිකුන් මිල්ලතුගේ අහලු වෙරින්ගේ තෙරින් ෆාසිකුන් එමිහුන්ගේ කිබෑන් අහලු සුන්නවල් ජමාතුගේ මිහුන් එකී එකෙච්චකන් ඊමාන්කන් නෆියෙන් නුකරේ වලා යුඛල්ලිදුනහු ෆින් නාර් අදී ගියාමෙද්දෝක නරකයාගේ මිහුන් අබදුගේ අබද දෙමිති බේන කමවස මිහුන නුබුනතේ කමා තකූලුහුල් මුඅතසිලා ඒ මුඅතසිලාන් බුනා ෆදායි بل الفاسق يدخل في اسم الإيمان المطلق ادكين هي فاسق ميها اسلام كم کے دائرہ کے تیرے گا ایمان کم کے دائرہ کے تیرے گا انا ہمنانی كما في قوله تعالى اي الله سبحانه وتعالى میں وحی بس پھڑو گا وافدائیں فتحرير رقبة مؤمنة نكفارا گا ظهارو نتا إنو مس إفدا كفاراغ ألوميني من كرما الله شرط كرا وافماني فتح فتحرير رقبة مؤمنة مؤمن علىكم إني من كراش مؤمن علىكم إتهاغ الله شرطن نكرا إيمان كم فريها من وتا هريها عمل تك برابر كرا إتهاغ الله وحي كرا وني آه، مؤمن على من من كرا විදාලවනි හුරිහා දන්නබේ කලුන් ඉත්තිෆාගේ එයි මුමිනෙක් කමුග දුලුන් ඉක්රාර් වා කොම්මෙ අලකු ෆුදේනේ මිකමුග මිනිවන් කුරුමා එහෙන් කමුන් mumin mi iman kamuge mi laqabu mi hege kibayakum bodufafegge zariyakum nikumegen nudana وقد لا يدخل في اسم الإيمان المطلق كما في قوله تعالى أدي بيفهر بودفاف كرا فاسق ميها فريهما إيمان كموجة دائرة تريغا إينا نهمنين فريهما إيمان كموجة تريغا نهمنين أي الله كي القرآن كوحي كرا فا فدا إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم وإذا تليت عليهم آياته زادتهم إيمانا අල්ලාහ් වහී කුරවනි හගීගි ෆුරිහම මුමිනුන් නකී එයි එමිහුගේ ගාතුග අල්ලාහ්ගේ නම් ෆලු ගනවේ හිඳුග එමිහුගේ හිත්තබ්බිර වෙති වෙගෙන් දාමී හුන්නේ අදි එමිහුගේ මච්චන් අල්ලාහ්ගේ ආයිත්ත කියවෙජ්ජියා එමිහුගේ ඊමාන්කන් ඉතුරු වෙගෙන් දාමී හුන්නේ ඒ ෆුරිහම මුමිනුන් නකී ෆුරිහම මුමිනුන් මිතනු මි ෆුරිහම මුමිනුන්ගේ ලිස්ටුන් එන නිකුමගෙන් දානේ බොඩ ෆාෆෙක් කොෆියා එයකුෂක් කෙවිස්නතේ وقوله ادي وقوله صلى الله عليه وسلم ادي رسول الله صلى الله عليه وسلم حديث بقرا فوي لا يزني الزاني حين يزني وهو مؤمن زنا كرا ميها اين زنا نكره اين زنا كرا هندوغا زنا كرا واغتوغا مؤمنك غتوغا اين هوري زنا نكره ابهي فريهما مؤمنك غتوغا هوري فريهما مؤمنك غتوغا هوري اين එකමෙන් නුකුරානේ ولا يسرق السارق حين يسرق وهو مؤمن ادي وكن كرا ميها وكمن نكري اينا وكن كرا وغتوغا مؤمنك غتوغا هورغنه فوري هم مؤمنك غتوغا هور اكمن نكران ولا يشرب الخمر حين يشربها وهو مؤمن ادي اينا رلن بونه رابو وغتوغا اينا مؤمنك وهوره فوري هم مؤمنك وهوره ولا ينتهب نهبة ذات شرف يرفع الناس إليه فيها أبصارهم حين ينتهبها وهو مؤمن أدي මීහකු අතුන් අගුබොඩු එච්ච අගුහුරි එච්ච ෆේරියෙන් නුගනේ එයා දිමාලම් මිස්තහුන්ගේ ෆෙනුම් හුට්ටේ ෆද අගුහුරි එච්ච මීහකු ෆේරියෙන් නුගනේ එන ඒ ෆේරි ගන්න වගුතුග එනා මූමිනකව වෙහුරේ එබහි ෆුරිහම මූමිනකව වෙහුරේ ފުރިހަމ މޫމިނަކަށް ވެހުރ އޭނާ ކަމެއްނު ކުރާނެ މިތާނގެސް ඊමාނކަން ނަފީއެއްނުން ކުރީއެ ඊමාނކަމުގެ ފުރިހަމަކަން އެ ނަފީ ކުރީ އިල්މެރި މިދާޅවා ގޮތުގަ ސަބަކީ ފުރިހަމ މޫމިނަކަށް ވެހުރ އެއްވެސް މިހަކު ޒިނޭންނު ކުރާނެ එවස් මියකුරාලෙන්න බෝනේ වක්කමෙන්න කුරානේ නුෆේරේනේ නිකහල එවස් කමෙන්න කුරානේ ෆුරිහම මොමිනකක් වහුරේ එහෙන් කමුන් ඊමාංකන් උනිවෙගෙන් එදනි ඊමාංකන් එක්කොන් නෆීවෙගෙන් නුන් එදනි එනයි කිබයකුන් බොඩ ෆාෆ කුරාමීහාගේ කිබයකුන් نبي دالوني ونقول هو مؤمن ناقص الإيمان තිමන්න මෙන් එබැහි අහලු සුනල ජමාත් ගහලු වරින් බුනතේ එනේකී මුමිනකේ එහෙන් නමවස් ඊමාන්කම් උනි මුමිනකේ එනේකී අව මුමිනුම් බි ඊමානිහි ෆාසිකුම් බි කබීරතිහි නොත එමීහුම් බුනනි මිගතරේ එනගේ ඊමාන්කම එකු ඊමාන්කමගේ සරියන් එනේකී මුමිනකේ එහෙන් නමස් එනේ කුරි බොඩු ෆාෆාගේ සබබුන් එනේකී ෆාසිකේ ඒ ෆාසිකුන්න කී ඒ මිල්ලතුම් බේරුව ෆාබෙන්නෝ فلا يعطى الاسم المطلق انك فرهم ايمان كمك بن لبين انك ولا يسلب مطلق الاسم ادي ايمان كمك نن اكون انك بين نفي يفس نكرهين ايمان كمك لفظ اكو نفي يفس نكرهين ادين وي බාබකී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අස්හාබේ කලුන් නාමෙදුගා මුමිනුගේ අකීදා හොන්නන් ජෙහෙ ගොතා බෙහෙ ගොතුන් නියස් අකීදාගේ තෙරෙන් හකීකතුග මි මස්සල්වස් වදෙමියොති සවබකි අකීදාගේ හැම මග්ෆුර් දිෆාවා බයෙන් ඒ රාෆිදවන්න කියේ බය ශියන්ගේ තෙරේග එම්මේ හරුකර් ජමාතුගේ මීහුන් එයි රාෆිදවන්න කියේ මීහුන් එමීහුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අස්හාබේ කලුන් නාමෙදුගා එමීහුන්ගේ අකීදා කිවරන්නු බය අකීදාය වරන්නු බය අකීදාය එමීහුන් කාෆර් කුරාබයෙන් එමීහුන් නකී رافضه النكيه اصحاب بكلون كافر قرابه اصحاب بكلون نامه دوغ رسول الله صلى الله عليه وسلم ගේ බස්රුලතන් එබහුරි ඈස්ව එමිහුන් නාමේ දුක රංගල අකීදා බෙහෙට්ටුමා එමිහුන් නාදි මං හඩි උතුරෙච්ච හිනුගොවුමා එමිහුන්න එවස් පහද අයපුගේ එවස් කහල මලාමාතුගේ බහිර රද්දු නුකුරුම එකලේ ෆාන බහුර හදීස් පුරුතක් කුරවෑව එහෙන් කම මි කන්තවස් අකීදාගේ තෙර වදගෙන් එදනි එයි බයකුමීහුන් එබේ කලුනා දේ තෙරේග හොරි හසද වෙරිකමෙක්ගේ සවබුන් අදි බයගේ අකීදා නුබෑෆෝති අස්සාවබේ කලුනා මෙදුග එහෙන් වෙගෙන් එවාහක තවස් අකීදාගේ ෆොත්තහුගේ ඉල්මරින් බයන් කුරවෑවනි نسوالي مبير فلان سوالي මාදමාරයට සොන්නාන ඉන්ශාල්ලා අකීදාගේ දරුස අන්නාන අන්නාන ෆුරිහම ඊමාංකන් අන්නාන තවබාවම ෆහුගා දැන් මෙහාර ඊමාංකම් ෆුරිහම වෙකෙන් මිදනි මීහා කුරා අමරුතකෙක් ගෙවස් සබබු හම එකනි අදි තවබායකුම් වස් ඒකමෙන් නාන්නාන ner taubain fuhevigen daane ifaafa taubain fuhevigen daane ifaafa furihama iimaan kamen alun annaani enaga amal takakaves eku enkam mebrani iimaan kama ki ei baha amala kiyaech baha amala hama ikane dulum bunyakas hitun adi iqraru yas amala nukoren iimaan kamen naannaane enkam iimaan kamuge sharten ei eh, amala kiyei amala ke iimaan kamuge sharte ahlus sunnah wal jamaatuge aqidaai ඊමාන් කම අමල කිය ඊමාන් කමගේ ෂර්ත එකේ එහෙනම් බයි ෆිගුල් මරුන්ගේ තරේගේ බතිබි කුඩකෝ බිදොවරි බහෙ මුනා බයකු බිදොවරි බහෙ එමි හුන කියාෆස් වනි ඉල්මරින් තංකොල මෂ්හුන් නබෙව සමි හුන දීෆමි වනි මුර්ජියතුල් ෆුකහා එමි හුන කියාෆි මනේ මුර්ජියතුල් ෆුකහා ඒක තරගේ ඉමාම අබු හනිෆා සිමනි වඩාගෙන අදිය සොරබ් බොඩ තිබයි ෆිගුල් මරින්ගේ බොරි හිමනිෆා එබේ කලුන් මිබුණනි ඊමාංකමුගේ තෙරේග ශර්තෙන් නුනේ අමලේ එහෙන් නමවෙස් අමල් නොකොෆිය අසාබුලි බේනේ එමිහුන් වස් එක්කොරම් රුජයන්න කන්න ඔය මිහුන් නගේ මිතන් කොළ හැම්බුණා තීවේ අමල් නොකොෆියන මුහාසබා කරවෙන අසාබුලි බේනේ නය අසාබුලි බේනේ කියාමෙත් දොක අමල් නොකොෆිය එන්නවස් ඊමාංකමුගේ ශර්තෙන් නුනේ ඒ අමලේ ඊමාංකම අමලයි දෙච්චකේ එමිහුන් බුණනේ වකි කුරිය මියෝ එහෙනම් මේ බිදවරි බහකේ ගොතුක ඉල්මරි මිදාලවනි ඒ බිදවරි බහකේ ගොතක ස්පුණු එක ශිකම් බබා හන්නුනේ ඊමාන් කමුගේ ෂර්ත කේ ඊ අමල කි ඒ කීතු කුර්ආනුක අල්ලාහ් සුබ්හානහු තාලා ඊමාන් කමුගේ වාහක බයන් කොෆි කුම්ම ආයතෙක් ගෙවනි අමලුගේ වාහක බයන් කොෆයි ඉන්නල් ලදීන ආමනු වඅමිලුස් සාලිහාත් අල්ලදීන ආමනු වඅමිලුස් සාලිහාත් ඉල්ලල් ලදීන ආමනු වඅමිලුස් සාලිහාත් සාලිහ අමලුගේ වාහක ඒ බයන් කරවා එහෙන් කමු අමලු ඒ ෂර්ත අමලුන් එනගේ ඊමාන් කම් ෆුරි හැම වෙගෙන් දාන්නේ tauban nei hari iman kan enai furi ama fa imam ma fauga aden ena millatum beerwegen dani kufurun emihun gaatuga kufurun den millatum beerwegen dianaka kafara kaviena imam ma fauga iman kan hari ama emme us usminuga yaka badalen nana emihun gaatuga iman kama kanna de badale එමිහුරණි එය කීනෙන් හේති වන්නමෙන් ඇති බෑකුරාණි යකි මානවී එච්චකේ එමිහුමි බුද්ධින් කොඩකෝ යකුල සමියනි ඔන්න මානවී එච්ච කීනෙන් හේ බෑකුරාණි ඇති එහෙන් එමිහුරණි මානවී එච්ච කීනෙන් හේ බෑකුරාණි තිවන්නම පසෙන්ටු දෙහනියක් කීනෙන් හේ මානවී එච්ච මිහාරු මීහක ගමුණු කුරාක දච්චෙන් වස්වාන මිහාරු ගමී උන්නක මිහාරු ගමී උන්නක එහෙන් ගම මිහාරු මුරුජියන්නේ එක්කොර එක්ක මුරුජියන්නේ නොලේ මිහාරුස් මුර්ජතුල් ෆුකහාගේ තෙරේක හිමනේ බය යකීදාගේ හිමනේ බය මිහුන් උලේ මිහාරවස් ඔමයාර ඒනගේ ති දේ එමියෝ එක්කෝ ඇන්නෝ එයක්ුන් එවස් දෙන් එමියුන්ගේ ෆෑසානකයාගෙන් බොඩක් වුණනේ ඇති ಸಾರಿಕ ಮಸಕ್ಕತೆ ಫರಾಗೆ ಏದು ಮಾರಿ ಬಾಯಕವೆ ಸೆಹಂ ವಿಮಕ ಎಗೊತಕುನ್ನೆ ದೆನ್ ಸರ್ಕಾರ ಮುಸಾರ ಎದೆನಿಯ ಮಿ ಉನ್ನ ದೆನ್ ಏತಿ ಅಮುರಾಲಿ ಬೇಗೊ ತಂ ಏತಿ ನಗನಿಯೆ ಓ ಮಿಹಾರು ಏಗ ಮಿ ಬಾಗೊತಕಿ ಬಯಂ ಮಿ ಹುನ್ನು ರುಹೆನಿ ಕಮಕ ಮಿ ಮುಸ್ಕುಳಿ ವಾದೋ ಹೋಗ ಬೇನು ವೆಸ್ವೆ එහෙම ඒ වෙලෙවෙන එනගේ ජාහිලුකම් ඒ ඔහු දැන් ඒ muskul gande hun eh, hunnarke eti fahun amuren nuli betena eka vartar nalli bena ibuni ehme masalenne ega ahme ekoi bes masalenne nihar bayin halittahuga eh, ebade misalaka e hukumata මස්ලහතට්ටකා රජිතුන්ගේ කන්තගේ මිහුණක් කුරවේන මිහුන්ගේ නුරුහුණස් මස්ලහතට්ටකා සක රජිතුන්ගේ මස්ලහතු දෙන ගන්නානය හපුමත එන්තවාන අනියායේක නොහිමෙනඥාය හුද්දවාන මසාලක රජිතුන්න කන්නේ මිහුන්ගේ මස්ලහතක මිහුන් විස්නාම සාලක මිහුන් මුස්කුලි වාදවහුක බේනුම් වස්වේ මිසාලක සරකාරගේ එහි බයගේ එහි එව බේනුම් වස්වේ ekkel kurige tan kolena handa noi fahum yoti benun jehifa hengamun e maslahatat takara jitunge maslahatat taka kurave komme kame egotan ege aniyayen netiya islami usulaka khilaf nuwa kamen ega nuwanya ehuddawane tine ඒ කතුල් අනේ අලුවන්තකම් ben vinta fato. আর সোয়াল আমি কোরআনে আবার দোষ এব্বাই আকো তো মেরে আকো আর ওপর হ্যাঁ আমি বুঝতাম সোয়াল জি হ্যাঁ কোরআন আর আনে শিফা উল আইজি আর সোয়ালে হতি জাহিল কমকে শিফা কি সোয়াল जाहिल कम के शिफा की सवाल को जाहिल कम में बुना चकी नेंगू बाय फर्म वागो तकी ane jahilu kame bunima divehi mimujitam hoga e tankole gos lafza kame wani hareba hoga jahilu mi kiyane ilmu ge idikola ilmu e engum jahilu ene engum e yokame mi hege kibai mungatu mungatu mungatu kendum mungatu mungatu kendum ගොතුගා හාම එකනි බප්ප ස්තිස්නාවගෙන් වන්නේ දැන් ස්තිස්නායන්නෝ බප්ප දරිෆුළු මරායලෑෆියක බප්ප ගතුලෙන් නොකර වෙන කිසෝස්ක ගොතුගා ආ එරුම් ගතුරු ප්‍රවේනාම බප්ප එකනි ස්තිස්නාවගෙන් වන්නේ කම් බප්ප ජන දිය දේ දිය දේ ජන බප්ප දිය දේනි බප්ප ෆියව දෙන් එකුජ්ජාගති ප්‍රාර්ථ වෙරින්න ಬಪ್ಪಸ್ ತಾರ್ತ ವಿರಿಯತ್ತ ಕಂ ಬಪ್ಪ ವಾರ್ತ ಮಹರೋಂ ವಿಯ ಗತುಲು ಕುರಿಕ ಮಟ್ಟಕ දෙන්ති වාර්ත වෙන බප්පදිය දෙන්නේ බප්ප ගතුලෙන්න කුරවේන රිසෝස්ක ගොතක් බප්පේ කන්නේ දැන් බප්පේ කියාස් කොෆෙල් මෙරි මිදාලවේ මම්මස් ගතුලෙන්න කුරවේන මම්ම මිහදරි ෆලු ගතුල කොෆිය මම්මස් ගතුලෙන්න කුරවේන ඒකේ ඉදිකොලවාන මිසක දරි ෆලු බප්ප ගතුල කොෆිය දරි ෆලු ගතුල කුරේන බප්පගේ බතලු බරි ෆලු මම්ම ගතුල කොෆිය දරි ෆලු මම්මගේ බතලු ගතුල කුරවේන কানুলি পেন কাতর কফিয়া কানুলি পেন evves hadisennei මවලුව එවස් නෙයි දොයිෆ හදීස එවස් නෙයි ඒ එදුහා කීකමක හැම එකනේ තියේ දොයිෆ හදීස සියොති නා කුනොතුන් නාස්ලා බේගොතුන්නේ මොනොතුන් නාස්ලා එකරිෆානේ සාරිස් තොස්වන්නේ එකරිෆානේ විදාලු ගුණොතේ කුනොතුන් නාස්ලා මෙන්න සෙන්ගේ දැන් හැම ඒ තින්තා ඉත්තන් කොළ ඉතුරු වෙෆේනි එකරිෆානෝ එහෙන්නමාත උට්ටාලෙවියේ දැන් ෆතිස් නමාදුක අවහාර වඩාගත් සමද්දාන් දැන් දෙමිහුන් නැවිද. හැම ඒ තිත අනේ තංකොල ඉතුරු වෙපා. এই মাঝহাবিকাম একেই මෙහර ඒ මස්හබී එච්චෙන් ඒ එදු ඒ ගුණෝතොයි මස්හබ ශාෆි මස්හබ ගෝති එහෙන් ගමුන් අනේ ඉමාම් නවවි ඒ ශාෆි මස්හබගේ එම්මෙ පොඩ ඉමාම් හරවල් ගුණ මිතාමි කියවනිතා අනේ රියාදු සාලිහින් ඉමාම් නවවිගේ පොතේ ඉමාම් නවවි දාලෆන අල් කුනූතු මස්හබුනා ආහරවගේ මස්හබු ගෙච්චකේ ඒ කුනූත කියේ මස්හබු එච්චෙන් ඒ කුනූත කියේ නර ඒ කුනූතිනි මස්හබල්ල මස්හබුක කියා එච්චෙන් ඒ ශර්වියවස් දලීලෙක් ගෙමච්ච කන්නෝ නර ඒ මස්හබුගේ තිබ බොඩති හුරිහා දන්න බේකලුන් ශාෆි මස්හබු තිබ හුරිහා දන් බොඩති හදීස් ඉල්මුගේ හුරිහා දන්න බේකලුන් විදාලවේ හදීස් ලොයිෆේ ඉමාම් නවවි වසේ හදීස් ලොයිෆ් කම විදාලවේ ෆෝති ඒ ඔව් ෆදිස් නමාත් ඒ ගොතක් කියුන් ඒ බිදුවය එකමක බිදුවයගේ ගොතුක නොදකේ මිහම සබතිවි අර හුරි හැමෙන් දෙකනිය වෙස්නෝ එහෙනම් නැවසේ රංගලන් එමස්සල දිරාසා කොෆ්ෆි මීහක වෙජ්ජහම ෆෙන්නානේ බිදුවයගේ ගොතුකේ ඒ ගොතක් දෙකකින් ගොතක් කියාෆියා ඒ අස්ලෙන් එකම වාර්දුවෙන් ඇස්වා ඒ එක දිමලෙන් නොවේ රේග අගොන මගේ වාහකමි දෙක්කිය දිමලෙන් නොවේ අස්ලෙන් එකම වාර්දුවෙන් ඇස්වා මස්සල තම මිසාලක වර රීති මිසාල තරාවිහ මස්සලා ತರಾವಿಹ್ ಜಮಾತುಗ ಮಿ ಕುರನೆ ಕುರಿಗೆ ಜಮಾತಕ ನು ಕುರವೇತಾ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ಕಿಬೆನ್ ಅಸ್ಲಿಂ ಇಬ ಸಾಬಿತುವೆ ಕಮಂ ಐ ಕರಿಫಾನ್ ತಿನ್ರೆ ವಂದೆನ್ ಕುರವಿ ತಿನ್ರೆ ಜಮಾತುಗ ಕುರವಿ ಎ ಅಸ್ಲಿಂ ಇಬ ಲಿಬೆ ಎ ಅಸ್ಲುಗ ಮಚ್ಚ ಬಿನಾಕಂ ಉಮರುಗ ಫಾನು ಏಕಂತ ಕುರವಿ ಜಮಾತುಗೆ ಉಮರುಗ ಫಾನುಗೆ ಜಮಾನುಗೆ ಸ್ಫಾಹು ಕೊಳುಗ ಏಕಂತ ಕುರವಿ ಅವ ಕುರುಗ ಫಾನು ಜಮಾನಕೊಸ್ ನೈ ಜಮಾತುಗ ಕುರವೆ ಗೊತಕ ಏಕಂತ ನುಕುರವೆ ಜಮಾತಕ ಏಕ ಖುದ ಕರಿ ಫಾನು ಜಮಾತುಗ ನುಕುರವೆ ಅವ ಕುರುಗ ಫಾನು ಉಮರ್ಗೆ ಫಾನಸ್ ಖಿಲಾಫತ ಕುರಿ ಕೊಳಗೆ ಕಣ್ಣು ಕುರವ್ವೆ ಫಹು ಕೊಳಗದೆನ್ ಮಾಗಿನ ಜಮಾಯಿತ್ತ ಮಿಸ್ಕಿತುಗೆ ಹೆದೇತೀವೆ ತಿಂ ಮೀಹುಂ ಹತ್ತರು ಮೀಹುಂ ಫಸ್ಮಿಯಕಿ ತಂತಾಕಿ ಜಮಾಯಿತ್ತ ದೇ ಕಲೀಫಾನು ಎಂ ಇಮಾಮಿಗೆ ಫಾತ ಒಬ್ಬ ಜೀವನು ಕಾಬುಗೆ ಫಾತ ಜಮಾ ಕುರವ್ವಿ ಹುರಿಯಾವೆ ಕಣ್ಣು ಏಕಮ ಕಲೀಫಾನು ಕುರವ್ವೆ ಜಮಾತ ಫಹತ ವಡಾಗಂದ ನಿಯಮತಿಲ್ ಬಿದ ಅತು ಹಾದಿ එතන කෙලිෆාන් බිදවේ විතාලවේ කිහාරං අල විදවෙන් හේමි එහෙකම බිදවෙරින් බිදව බහැෆොනට දෙබය රංගල පිටවන්න බෑ බිදවයා එකම ඊතාංග බිදුව බිදුව එපා ආදේ දෙමාන එක ඒ ලෆ්සි මානය ශරවි මාන ඊතාංග මොර්ග ෆාන විදාල වි ලෆ්සි මානය ලෆ්සි මානය ඒ කුර්ආනු කසේ ලෆ්සි මානය මා කුන්තු බිදම් මින රුසුල් තිමං ගේ ෆාන කියලා සෝලුන් ගෙතරම් බිදුව එන්න ඕනේ ඒක මානය කි අලව් වඩාගෙන නෙයි වේ කලෙන්න ඕනේ ඒගොතුන් ඒ ලෆ්සි මානයගේ ඊතාංග මොර්ග ෆාන විදාල වි සවබ කිය බිදුව එක කිහින කියන්නේ ඒක අස්ලෙන් යොති ෆෙන්නම් dengan ka khulafa ar rashidun kuravvi kame rasulullah sallallahu alaihi wasallam ga hadis pro ka khilaf no ago tan khulafa ar rashidun ga teram be kala hukame kuravva fiya adi hen ashab be kala kama inkar no kuravva fiya hujjate رسول الله سمعتي سلوك رفافة عليكم بسنتي وسنة الخلفاء الراشدين المهديين سأمر غفانا على كم كريمة من نسألك أن تكور بين بنار أي خليفة خلفاء الراشدون كترن هي من بك رسول الله سميت في دال في قط حديث قر قرب في بكلون كم قر قرب في حجتك وان اهن اصحاب بكلون كارن قرب في එම මේ කලුන්නා අද යාලගොන වෙන්නක නිත්තා එවස් කහල ගුළුමෙන් එක ඒ දායරායක් එහෙම එයි අස්ලෙෆෙන්නම් ඔයි කමෙක්ගේ මච්චන් වර්ගෆානකම් කුරෙව්වි එන අස්ලෙෆෙන්නා තරාවී හොයන නමාදෝතිය කලේ ෆන කුරව්වා ජමාතු එහෙන් නමස් මිකමුග කියනන් අස්ලෙන් හොදානේ ෆතිස් නමාදුග හැම එකන කිවුමා හැම එකන ප්‍රතිසාද යන නේ මේ බොන ආබයි ෆරහර් කියලා නම මෙන් දුරන මාත බස් එරුම් මස්ස වෙන්නේ බයි ෆර් කියලා නෝ මිෂාන මාත බස් එන්නෝ සීදා ය ખાસ කුරි කොංගම කාහුර ෆතිස් නමාදන් හම සීදා ખાસ කුරි ඒ හැම ඒ අස්ල ඒ ගායිදාගේ දරකුන් ඒ නා නානෙක් ගොතකල් අස්ලෙම් මියවේ එමෙ බොඩු දලීල කියේ ඒ මුරාමියුගේ අස්ලෙම් වයිවස් කමක දිටුවයි කියන පුන වෙන එකම මියකන් එහෙදන්න ඔය අස්ලය ප්‍රතන් සවබකා හොර මිකන් එකලේ ෆාන කුරවි උසූලි කායදාග මත සවබකා හොර කම කුරවෙඤ්ඤා ඒ සබබු ෆිලා ගොස් ෆියක එකම නන්නාන දෙම්බ සබබු ඇස් ෆියකන් අන්නාන එකන් රේගස් පෑන් කුරවි ආ ನಸ್ಸಲೇನೆ ರೇಗಣುಗನ ಮಾತು ಹೋಗ ಮುಸ್ತಹಬ್ಬಗಂಬನಿ ಅಡು ಹರಕೊಕ್ಕಿಯೇವು ಆಡು ಹರಕೊಕ್ಕಿಯೇವು ರೇಗಣುಗನ ಮಾತು එබැයි මේ රවාතිබ සුන්නත් තෆියව ඒ රවාතිබ සුන්නත් හුගේ ගලිෆානක වෙනස ආවිත ගලිෆානක උත අඩු හරකෝ නෙයි විදාල වෙෆය දැන් රේකණුක නමාතේ දමුන මාදු විතුරි ඒ ෆදන මාතහුග අඩු හරකෝ කියවු මුස්තහබ්වන් إمام شافعي بس إمام أبو حنيفة سيدار إذا صح الحديث فهو مذهبي حديث صح الجاي هرنگ مذهبه ebe kalun heri got vidal ve fehna bas mazhab hedi mi hum yakabbalenu le emi hum abra adi hadis tihen otakas harmen na ki mazhab ge mi hum na harmen tabawan mazhab ge imam හදීස් 30න් උතක සකම ඉමාම අබු හනිෆා 30න් විදාල වෙෆා හදීස් සොහ වෙජ්ජියා එයි අහරන්ගේ මසහබේ සොහ හදීස් බලාරේ තිමන්නගේ බහ හදීසා ඛිලාෆ වෙජ්ජියා තිමන්නගේ බස් ෆාර පුඩ ජහාරේ අදි හදීස් කේ ෆාරේ උරියා ඉමාම ගතිය උත විදාල ඒ ඉමාමගේ බස් පුතන් අලගොන්න ඔන්නාන කිතාබ් සලාතගේ මුකද්දිමාගේ බයාන් කොෆ අතරු ඉමාමුන්ගේ බස් පුරතා සුන්නතාව හේබත සම හතරක් වෙයි. මෙහර සුන්නතුගේ දෙරක්වතුන් දෙරක්වතුන් කුරා නමාද සුන්නතකි ඒන කුරම් බේනම් වාවරකන් එන අනේක් ගතස්මස්සෙන්නේ දෙරක්වතුන් දෙරක්වතුන් එක් ගතස්මස්සලෙන්නේ දෙරක්වක් කොල්ලාව අනෙක් කානෙ දෙරක්වතුන් එක් ගානේ දාන්නේ මස්සලෙන්නේ දැන් හුකුරු නමාදුගේ ෆහුන් ඒ හුකුරු නමාදුගේ සුන්නතෙන් වෙයි ෆහුම් මිකුරවේ සුන්නෙන් ඒ හුකුරු නමාදුගේ දැන් රවාතිබ් සුන්න මිකැනි ෆර්දු එහෙන් නමාද තකා ගුලොන් හොරි සුන්න ඉතකා දැන් ඉල්මෙරින් එතාංග බයාන් කොෆෙන්නේ හුකුර නමාදක ෆහම් කුරවේ හතර රකතේ හුකුර නමාදෙන් නෙන් එතන කල්ලා ෆෙ මෙන් දුර නමාද දැන් හුකුර ඊ ખાસා හෆ්තාක එද්දෝ කුරවේ මෙන් දුර නමාදක බදලව කුරවේ නමාද එ මෙන් දුර නමාද තෆාතතාය ار من دور نماز کے بن کرن وساتر رواتب سنت کے حکم نماز کو کریک نو نان سنت حکم نماز کے سنت نو نان මීහා බේනුම් වරක කුරම් විමස්සලෙන එකම හුකුර නමාදුගේ සුන්නතික කියා ෆෙන්න කුර වේන හුකුර නමාදුගේ ෆහුංග බෙන් හතර රකොන් එයි හුකුර නමාදුගේ සුන්නතේ එහෙම ඒ රවාතිව සුන්නත් එකම යන්නනි ෆර්ද් එහෙන් නමාත් හොගේ සුන්නත් එයි මෙහ රවාතිම කියන්නේ බරාබර කොම්මෙ දුවහක අදා කුරවේ කන්තකම් කියන්නේ රවාති බර විභාව රාතිබා ඒක මානේ කි බරාබර තර්තිම අදා කුරා කන්තත්තා හුකුර නමාද කි එයි හෆ්තාක වෙද්ද හුකුරා කම එහෙම රවාතිම කතර කන්නවන්නාටයි දෙනකොට දුන්න කරකට දුන්නේ සුන්නේ මොකක්ද ඉස් ඒ බන්නේ අපේ පුරිදස් පතුස් ප්‍රාමිත ඔහො ඒ දෙන් එමි හොන නේ නේ ගුන් කශිගම් වනේ බය මෙ හොන ෆරදු නමාද කොල්ලන්ගේ දනීතා එදෙන් හොන නේ ගුන් කශිගම් වනේ බය ෆාර ෆාර ගේ ගේ ස්කොෆාන අර ගේ ගේ වෙච්ච තන් කොල්ලු ඉදරක් කොයි කුරම පුදේන කරනවා එහෙම විදාලවා ඉවසිල්වරයක් නෑ කුරමාදුක ෆා කලිෆාන කුර විදන් කී කෙබුණානි ඒ කලිෆාන මිස්කිතුක වෙජ්ජහ තරග්ගේක වෙජ්ජා දේ කුර විකන් අබ්බහුන මරබ විදාලවා උන් දලීල කි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නමාත් කුම වති වටාගෙන් ඒ කලිෆාන එම්බලවනි මාමු මුන්නාදි මාල මාමු මුන්නාදි මාල කලිෆාන එම්බලවනි අබදු වෙසේ බුඛාරි के सब रिवायत බුඛාරි එම්මෙ රිවායතෙන් නෝ ඒ මුතවාතිර කුන් ආස් රිවායතෙන් අස්සාව දකලුන් එතන් එත රිවායතෙක් ගෙබර විදාලෝ ෆ නමාත් කුම වති වටාගෙන් දෙන් කලිෆාන එම්බලවති වන්නමන්නදි මාල බුඛාරි को උතුම් ෆුදේනේ හුජ්ජතක බුඛාරි මුඛාරිගොතේ කරිෆන් නවාදු ආදි වඩා ගන්නවා හින්දුක මාමුමුන්නා දිමාල එඹුර ලබ්බය මාමුන්නා දිමා එඹුරන්ජේ කොබයේගේ බේනවා කි අර ඉමාම් මීහාගේ මූණු ඉන්න ජේන මාමුන්නා දිමාල ඒ දිමාල කුණෝ ඇති මාමුමුන්නේ ඒ දිමාල කෙච්ච සුරියෙන්නෝ දැන් මිසාරක ඉමාම් ශාෆි එහෙන්න ඉමාම් ශාෆි කා බේ කොට පුනේ කොට කෙස කරේ ෆානු උතුරන් හැබර කටාගේ වාක දැන් මිසාරක උතුරරේ එහෙන්න නුපුන වෙන තම මිසාලක মানে මදීනා මදීනා කිබුලා කි ඒ දෙකුණු දෙකුණු ෆරාගේ මදීනා කිබුලා දැන් මාමුනාදි මං එඹර එනර මදීනාගේ ඉඳවැනි උතුරු හරාද දැන් කලිෆානෝ එම්මරංගල මක්කාගේ සකලිෆාන නමාද පුරවි එම්ම හොරත මක්කාගේ නමාද ෆර්දු වීවස් මක්කාගේ නමාද පුරවිරු දැන් කොන්දි මාල කන්නා ඒකි ෆාරෝ කිදි මාලන් ඉන්නා ඒකි ෆාරෝ කිදි මාලා දැන් මිසාලකන් ඒ මදීනාග එදි එඹුර ඉන්න අයරුග ඒ උතුර තිමන්නම උතුර එඹුරනේ කලිෆානු එඹුර ලැබීති උතුර ගිබුලවස් මදීනාග හෙන්ති මාලක මිත ගිබුලස දම් වෙන දිමාල එන්නෝ එතන්කොල එගොතන්න ගෑෆිය එහෙනන්නු විසින් නානතනගේ එකන් එතාංගනගේ සබබ බයන් කරවැෆේ අස්සාවය කන මුලින් විශ්වවිද්‍යාල ෆෙන්නේ මවමු මුන්නා දිමාලන් එඹුර ලැබියේ උතුරන් එඹුර ලැබිය කියනෝ දැන් මිසාගේ තිවන්න මෙන් උතුරන් එඹුරල එඹුරණී එයි අනේ මදීනාගේ කලිෆානු අස්සාවය කළන අදිමක් කුරමති ලව්වන් ඉන්නරෝ කලිෆාන මොනුන් නනි උතුරට එහෙම දෙගන්නේ බුණුන් ඒවර බොඩු නුබයි එහෙම බුණුන් එයි එහෙම බුණම් වෙජ්ජියා ගිබුල වෙසතෙන් ජීහනිරුම් දෙකුණා එන්තවාන එහ එහෙනෙනු බුණ වේන නර හිගවමුගේ මිය ගිබුල මෙන්නනේ කිතිමාලා හැම කොම්මේ බයකොසේ بسنة التباوى مودي من فجي إمام فجي برجاني ما مو نادي مار تندر دنا ما إمام فجي أما مولين بس فنانة هم هوري هاتنك جس أما ما مو نادي مانع برجاني දෙයසෝ සුන්නයි වේගෙන් වාගතකි කෝතා ෆෙනා උතුරන් ඉනීම එහෙම එමිහුන්ගේ මිහාර කුරිගෙන් ඇති හැමයි ඔන්න දැන් අනික එකලේ ෆානු එකි ෆාරු එකි දිමාලුන් එම්බරවස් ලබ්වනි ඒස් දලීලුන් එබංගේ බයි ෆර්කනා ඉෆරාතුන් එම්බර ලබ්ව මාමුන්නාද අන බෆර්වා ඉෆරාතුන් වස් එම්බර ලබ්ව වාකි හැම කනා ඉෆරාතකුන් වස් නෝ කලිෆාන එම්බර ලබ්වනි ඒස් වාකි ખાસ සයිවස් දලීලෙන් හැම දෙෆරාතුන් එම්බර ලබ්වා කමං එබෙන් හදීසස් ඒක තිංගොතන් එබැන් ඇස්ව ඒ හැම එක්කල අල්ලාහ් අක්බර් කියාර හරකයි කුරින්තෝ ෆහුන්තෝ එක්කොත්තෝ ඒ තිංගොතන් එබර ඉල්මර මිදාල වෙෆා එකමකු දලීල් බොඩ සහාබෙගම නිදී ගොතක එක්ගොතකි හරකාත වර ෆහුන් අනෙක්ගොතකි හරකාත එකෝ හරකාතවර කුරින් කීම එබ ආදේ හදීසකා කුඩ කොෆුරු වර එබ ඒ ඉමාමීහවර කුරින් මාමමුන් හරකායි කොෆාන කමක බිරු එබොයි ඉමාම් මිහවර කුරින් මම මොමුන් හරකා කුරුන් එවනි මනා කුරව හදීස් ක අනික වයිදු ක බස් ෆොලෝ සිවා ෆොන බුඛාරි එංගමුන් ඒ තංකොලේ බාදේ තන එහෙම ඒ දේති පොඩ සොහයි එක්කෝ එනෝනි අනේ කියන්නේ මිපා එඹුරුන් සලාම් අලයිකුම් කියා එඹුරුන් ඔහො kiani mifannune buruma ero e tankolana no bago embure fakium ero e e tane no bahanna era harakatu gas harakat ko fakium den ekko kium ede ati so hai harakan awas kuran jeni mami ha eratta mamu munna ima mabura kuri no eve Miaro, chi è iscoffia e takbira salama iskoffia mi waguta ki ba efaru imama bura kurim maumumun harakai kuratan e baad ei manakam akota fa fennawara enai kota fa maumumunna kuri safga tibe mi hunna fennawara ena dimala tibe mi hunna fennawara eh ඔය තාංග මස්තනේ බලාලි සෙෆරාත බලාලි සෙතාංග දෙන්නේ ඔහො එන මම ෆෙන්නකොත මම මම එන කලින් ෆෙන්නකොත ඒ තාංගනේ දිමාල කියන බලාලි දිමාල අහෝ හෝ ඒවා කියෙච්චෙන්නේ ඒ තාංග තාංග නීවේවර තිබුණා ඕ ඒ මස්සලෙන් නෝ ඒ නරංගලක් කියාවි ඒ බයිත්තන් කොකොණී වෙස් දාන අධි කුරීගේ මා බොඩබ්බස් අල්ලාහ්